නැත්නම් යම් තැනක සඳහන් කරලා තියෙනවා විශේෂම බොජ්ජංග ධර්ම විස්තර කරනකොට සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසක්කානු පස්සී. ඒ යෝගාවචරය දැන් සතිය ඊ타මත්න වටිනා ගුණධර්මයක් විදියට සතිපට්ඨානේ වඩනවා. වඩාගෙන යනකොට දවස පුරාම සතියෙන් ඉන්න වගේ තමයි ඉතින් සැලසුම් කරන්නේ. ඒක හොඳයි. නමුත් කොච්චර කරගෙන ගියත් යාට තියෙනවා පැය 24 සතියෙන් ඉන්න බෑ. අර තේරෙන්න පටන් ගන්නවා මේ මේ තැන්වල සතිය නෑ. මේ මේ තැන්වල සතිය තියෙනවා. මේ මේ තැන්වල සතිය හොඳයි. මේ මේ සත්‍ය තත්ති දුර්වල වේගන යනවා කියලා යම් දවසක සතිය වඩන යෝගාවචරයා සතිය නැති බව දැනගන්න සතිය අම්මතර જાති සතියක්. සතිය තියෙනකොට සතිය තියෙනවා කියලා දැනගන්න සතියට වැඩිය උගා කාර්යක්ෂම උගාත්ම දක්ෂ සතියක් තමයි දැන් මට සතියේ නැහැ කියලා දැනගන්න එක ඒකේ දක්ෂ නම් සාර්ථක නම් සතිය නැති උනායි කියලා දැනගත්තට පශ්චාත්තාප වෙන්නේ සැලෙන්නේ නැහැ මේ සතියත් අනාත්මයි සතියත් මට පාලනය කරන්න බෑ මේක එන වෙලාවක් තියෙනවා යන වෙලාවක් තියෙනවා ඕකට සැලිලා වැඩක් නැහැ ඊගාවට සතිය ඇති කරන්න කුමක් කළ යුතුද ඒක කරනවා මිසක පශ්චාත්තාප වෙලා වැඩ නැහැ. ඉතින් භාවනා වැඩමුළුවට ඉස්සල්ලාම සම්බන්ධ වෙච්ච කෙනෙක් තමන්ගේ සාර්ථකත්වයේ මනින්නේ වඩාගත් සතිය මට්ටමින් තමයි. නමුත් යා භාවනාවේ ඉහළට ඉහළට යන්න යනකොට තේරෙනවා අපි මොන්නම જાතියෙන් හිටියත් මුළු පැය 24ම සතිය පවත්වන්න බෑ. මුළු ජීවිතේම සතිය පවත්වන්න බෑ. මෙන්න මෙතනදී මෙතනදී සතියේ නැහැ. ඒ සතියේ නැති වෙනකොට සැලෙනවනම් ඒ මතින් කෙලස් රැස් වෙනවා. ඒ නිසා විවේක නිසිතං කියලා කියන්නේ සතියේ තිබුණත් හොඳයි නැතිුණත් හොඳයි කියලා විවේකීව සතිය දිහා බලන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට සතියත් අනිත්‍ය ධර්මයක් බව සතියත් දුක පිණිස පිහිටන බව සතිය කෙරේ තණ්හාවක් ඇති කරොත් ඒ දුකක් බව ඒත් ආත්ම සංඥාවෙන් ඇති වෙන මෝඩකමක් බව තේරුම් ගත්ත දවසේ සතිය තිබුණත් හොඳයි නැතත් හොඳයි කියන තැනට යනවා. ඉතින් ඒක මං හිතන්නේ මේ බණක් අහලා තර්කණය කරලා අල්ලගන්න පුළුවන් මේක. ඉතින් ඒකට චරවචනාංශය දෙන්නේ උපමාව අලත්තං යදිදං සාදු නාලත්තත් සුන්දරාමිති උබයේනේව සෝතාදී රුක්ඛංව පටිවත්තති කියලා ගාථා පදයක් කියනවා ඵලයක් බලාපොරොත්තු වෙන gediyak බලාපොරොත්තු ඛණ්ඩ gediyak බලාපොරොත්තු අපි ගහක් ළඟට යනවා අලත්තං යදිදං සාදු අනේ ලැබුණොත් අනේ සාදු ගහේ gediyak තියෙනවා හොඳයි කන්න පුළුවන් හොඳයි නාලත්තං කුස සුන්දරාමිචි නැහැ කියලා ඉතින් ගහත් එක නඩු දාන්න ඒ ගහේ gediy හැදෙන්නේ කාලෙට මං යන වෙලාවේ නෑ ඉතින් එච්චරයි නාලත්තං සුන්දරාමිති උබයේනේව සෝතාදී ඉදි තිබුණත් නොසලින මනස නැති වුණත් නොසලින මනස තියෙනවා නම් ඒ මිනිස්සයා ගහක් ළඟට ගිය මිනිස්සෙක් වගේ තමයි ආපහුවේ. එහෙම නැති කෙනා මේ මම මෙච්චර මහන්සිලා මට සතිය එන්න ඕනේ. ඒතරම් සතියට ආසාවක් තියෙන සතිය ආවේ නැත්තම් අම්මතර දුකක් බදා ගන්න. ඒක නිකන් හරියට වෛද්‍ය විද්‍යාවේ තියෙනවා මේ බෙහෙතෙන් හැදෙන ලෙඩ කියලා જાතිය. ඒවට කියන්නේ මේ වේසජ්‍ය සමුප්පිත රෝග කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ iatrogenic effect කියලා. බෙහෙත වරද්දාගත්තට පස්සේ ඉන්න ලෙඩේ මොනම දෙකින්ව සනීප කරන්න බෑ. විෂ බීජෙන් හැදෙන ලෙඩේ විෂ බීජෙන් නැති කරලා හදන්න පුළුවන්. බෙහෙත වරද්දාගත්තට පස්සේ මොන නාටටවත් ගොඩ ගන්න. අද හොඳට මතක තියාගන්න අද නවීන සමාජයේ තියෙන ගොඩාක් බෙහෙතෙන් හටගත්ත ලෙඩ. ඊකට ඒ දොස්තරට නම් අල්ලතෑයි. හැබැයි අපිට වෙලා තියෙන්නේ දොස්තරල වැඩි. අර දොස්තරගෙන් ටිකක් බේත් ගන්නවා මෙයාගෙන් ගන්නවා ඒ නිසා එකම දොස්තරකින්වත් හිස්ටරි එක දන්නේ නැති නිසා අල්ලන්න බෑ. ඒ වගේ තමයි ප්‍රතිපත්තියේදී අපි හිතනවා නම් සතිය කියලා කියන්නේ සරසුබවාදී සියල්ලටම උදව් වෙන චෛතසිකයක් කියලා. අපි සතියටත් තණ්හාව ඇති කරනවා. සතියත් ඡන්දය ඇති කරගන්නවා. ආශාව ඇති කරගන්නවා අන්තිමට එහෙම වුණොත් සතිය අනිත්‍යයි කියලා පිළිගන්න කී දාසේ තද දුකක් වෙනවා. මං කියන්නම් එහෙම සතිය හොඳට පවත්තලා සතිය දැන් නැති උනායි කියලා මේ ධර්මතාවය දන්නේ නැති කෙනෙක් වහ බිව්වයි කියලා බය වෙන්න නම් එපා. ඕනි තරම් වෙන්න ඉතින්. මේ ලස්සනට මම භාවනා කරන ගියා මගේ භාවනාව කැඩුනා. කොච්චර බෙල්ල තිබ්බයි කියවට බය වෙන්න එපා. මොකද මේ තරම් අපි මේ ආධ්‍යාත්මික වස්තුවක් වෙන සතියට ප්‍රේම කරනවා. මොකද ඒක අපේ ඥාති වර්ගය අතහැරලා වස්තු අතහැරලා ක්‍රමයක් අල්ලන අටසිල් අරගෙන සුදු ඇඳගෙන ලබාගත් සතියනේ. නමුත් අපි දැනගෙන හිටියේ නැත්තම් මේ සතියත් වැටෙන්නේ අනිත්‍ය දෙයකට. සතිය දුක පිණිස වෙනවයි කියලා අපි සතියට තණ්හාව ඇති කරනවා. සතිය පිළිබඳව සමහර විටක ප්‍රේමය ඇති කරගන්නවා. ඉතින් එහෙම කෙනාට අසතිය බාර ගන්න බෑ. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒ සතිය නැත්නම් සතිය අනිපත ප්‍රමාදේනේ ප්‍රමාදේන කම්පතිටි සති බලං ප්‍රමාදේ නැති වුණා අප්‍රමාදේ නැතිචාම් ප්‍රමාදේ නේ කියන්නේ සතිය නෑ. ප්‍රමාදයේ දැනගෙන මම ළඟ සතිය නෑ කියලා දැනගෙන නොසලෙන මනසක් ගන්න පුළුවන් නම් එයාට තමයි සතිය බලවත්ම කෙනා කියලා කියන්නේ. සති බලය කියලා කියන්නේ සතිය නැති වුණාට නොසලෙන මනස. ඒක සරුවචනාංශික වචනේ තියෙන්නේ සති සම්බොජ්ජංගම් භාවේති. සති සම්බොජ්ජ හොඳට කියලා දෙනවා. මේකයි සති සම්බොජ්ජ කියලා. සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් පටිනිසග්ගාන පස්සී. Taman වඩාගත්ත මේ සතිය විවේකීව ඇති කරගන්න මිසක මට හැම වෙලාවෙම ඉඳගන්න ඉඳගන්න වතාවේ මට සතිය තියෙන්න ඕනේ කියලා ගහපාදීවක් නැහැ. තියෙනවා නම් හොඳයි නැත්නම් ඒත් හොඳයි. අර ඔරුව පදින්නගේ තම්බිට වෙච්ච දේ මේ පුංචි බාලාන්ත පොත්වල ලියලා තියෙනවා තම්බි කිව්වලු පෙරුණාට පස්සේ ඔරුව තිබුණට වැඩිය හොඳයි කියලා. මේ පැත්ත තිබුණා ඕරු තම්බි සාමාන්‍ය ඕරු පදින්න දන්නේ නැහැ. ඒ අයිතිකාරය නිසා මූ ගන්න ගියාම දඩපඩ ගාලා අනිත් පැත්තට යනපසුකද ආයය මේ ඒක වයි ෂෝක් කියලා එයා පැත්තට ගියා. ඉතින් බෞද්ධයා කියන්නේ විශ්වසනා කරන කියන මනුස්සයා කියලා කියන්නේ ඒක හැලුණා කියලා බය වෙලා තකරන එක නෙවෙයි. හැරුණාට පස්සේ ඒක හොඳයි කියලා යනවා. ඉතින් ඒකෙදිත් පේන්න තියෙනවා සද්ධාව, විරිය, සති සමාධි, ප්‍රඥා කියන මේ සෝබනයිසික විෂයන් විශේෂයි හෝ යම් කිසි කෙනෙක් තණ්හාවක් ඇති කරනවා නම් ඒක අර වගේ කාම තණ්හාවක් නෙවෙයි. බොහොම සියුම් තණ්හාවක්. ඇති කෙරුවොත් ඇති කරගත්ත තණ්හා ප්‍රමාණයට දුක දෙනවා. ඉතින් අපි සතිය හොඳට වඩන්න. ඒකලේ සතියේ තියෙන අනිත්‍යත්වයේ සතියේ තියෙන දුක්ඛත්වයේ සතියේ තියෙන අනාත්මත්වයේ දකින්න නම් සතියේ කැඩෙන වෙලාව තමයි අපේ හොඳම ගුරුවරයා. දැන් දැනගන්න ඕන ඔන්න ඔච්චර ආශාවෙන් අඩපු සතිය දැන් නැහැ. මගේ චිත්ත සැලෙනවනම් සංස්කාර උපේක්ෂාවක් ඇත්තේ නැහැ. ඔය කියන සංඛාරූපෙක ඥානෙ තියෙනවා නම් ලාභේදී අලාභේදී යසේදී යසසේදී ආයසේදී ශපේදී දුකේදී සෑම තැනම නොසල්ද මනසක් තියෙනවා ඒ වගේම සතිය ඇතත් නැතත් ශ්‍රද්ධාව ඇතත් නැතත් වීර්යය ඇතත් නැතත් සමාධිය ඇතත් නැතත් ප්‍රඥාව ඇතත් නැතත් විවේක නිශ්චිතව ඒක වඩන්න පුළුවන් නම් ඒකට බොහෝ කොට භාවනා කරපු කෙනෙකුට හම්බ වෙන පශ්චාත්තුපාදි පරීක්ෂණයක් වගේ. විරාග නිශ්චිතං ඇති කරගත්ත සතිය පිළිබඳව හෝ රාගයක් ඇති කරන්න යන්න එපා. ඒ ඇති කරගත්ත සත්‍ය පිළිබඳ විරාගී හැඟීමෙන් බලන්න හරියට අර මානුකපුත්තු ස්වාමීන් වහන්සේට පෙන්වුවා වගේ අපි නිදර්ශනයක් වශයෙන් ගත්තා වගේ සක්මන කෙලවරට යනකොට අපිට රූපයක් පේනවා. නමුත් ඒක රාග හිතින් බැලුවොත් අපිට සක්මන කඩනවා. විරාග හිතින් බැලුවොත් ආයෙකක් දැකලා ඒකට රාගය ඇති වෙනව වෙනුවට අපිට නැවත හිත සක්මන් භාවනා තියාගන්න බලන බැල්ම විරාගී හැඟීමක් විරාගී බැල්මක් කරගන්නවා කියන එක අපි ඉගෙන ගත්තා වගේ සතිය වඩන්න ඕනේ විරාගී හැඟීම. විවේක නිශ්චිතම් විරාගය. නිරෝධ නිශ්චිතම්. සතියත් ගෙවන් වෙන වෙලාවක් මේ සතිය ගෙවන් වෙන වෙලාව පළවෙනි වතාවට යෝගාවචරය අත්දකින්නේ අරමුණ ගෙවන් වෙන වෙලාව. ගොඩනෙක් හිතනවා බලන්න ඉන්න අරමුණ ගෙවන් වෙනකොට මේ සතිය ගෙවන් වෙනවා කියලා. බය වෙනවා, කලබල වෙනවා. නමුත් යෝගාවචර එතෙන්දි දැනගන්න මේකදී අරමුණයි ගෙවන් උනේ, නිමිත්තයි ගෙවන් උනේ, සලකුණයි ගෙවන් උනේ සතිය තියෙනවා කියලා. අන්තිමට ගියාට පස්සේ භාවනා කරගෙන කරගෙන යනකොට මතක නැති වෙන තැනකට එනවා. මොකද උනේ කියලා දන්නේ මේ සීත නැවත සීලව ගන්න බැරි තැනකට යනවා. අන්න එතනදී යෝගාවචරය ඒ සිද්ධිය දැනගන්නේ නැවත සී එලවගත්ත වෙලාවේ ගැස්මක් ගැස්මක් එක්ක. ටි ගැස්මක් එක්ක බය වෙලා ආපහු සැරයක් අරමුණට එනකොට අල්ලනවා. ඒ මොකද නැවත ඇතිවීම අපේ හිත අල්ලන්න පුළුවන් වුණාට ඒ කියන්නේ ජාතික පක්ෂය අල්ලන්න පුළුවන් වුණාට ඒක ගෙවන් වෙන වෙලාවේදී හිත හොරගෙනවා. අල්ලගන්න බැරි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන සතිය ඇති වෙනවනම් ඒ සතිය නැතිවීමක් තියෙනවා. යෝගාවචරකම කියලා කියන්නේ හොඳට සත්‍ය හුරු කරගෙන සතිය නැවත ඇති වෙන තැන සතුට ගන්න එක ප්‍රශ්නයක් නෑ. නමුත් සතිය නැති වෙන තැන නොසැලෙන මනසකින් බලන්න පුළුවන්. මට දැන් හොඳට සතිය තිබුණා. දැන් මේ සතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් නීරස වීම හරහා, කම්මැලි වීම හරහා, නිදිමත හරහා, ඒකාකාරී වීම හරහා දැන් සතියේ ක්‍රියාකාරකම් අඩුවෙක නඩුවෙක යනකොට ඒක දිහා අවදි මනසකින් බලාගෙන ඉන්න පුළුවන්. ඒක මනුස්ස හිතක තියෙන පුදුමාකාර ආශ්චර්ය ලකුණ.